සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං තී ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට එනිසා හැම දිනාම තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්ට නොදී බොහෝම වමනාවෙන් තුනුරුවන් කෙරෙහි අප්‍රමාණෝ ශ්‍රද්ධාවෙන් මේ මොහොතේදී මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. පින්වතුනි විශේෂයෙන්ම අද දවස ලංකා වාසී බෞද්ධ අපිට විතරක් නෙමෙයි සමස්ත ලෝක වාසීම බෞද්ධ ජනතාවට ඊ타ත්ම වටිනා දවසක්. ඒ මොකක් නිසාද වටින්නේ සුඛෝ බුද්ධානං උප්පාදෝ බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ලෝකයට සැපක්. මීට වර්ෂ 2600කට පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වර්ෂ 2600ක් පිරෙන මොහොත. ඉතින් අද දවසේදී ඒ සම්බුද්ධත්ව මංගල්‍යයට අවුරුදු 2600ක් පිරෙන මේ මොහොතේදී අපි ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ මංගල්‍ය සමරනවා කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම ඉගෙනගෙන ඒ තුලින් ජීවිතය හදාගෙන ප්‍රතිපත්තිය හැසිරුණොත් අන්නේ හැසිරීම තමයි නියම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ මංගල්‍ය සැමරීම වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ එදා පරිනිර්වාණ අවස්ථාවේදී පෙන්වුවා දෙවියෝ මිනිස්සු නොයෙක් පූජා සත්කාර පවත්වනකොට ලෝකයා කරන ආමිස පූජාව මට කරන පූජාවක් නෙමෙයි ඒක ඔවුන් ඔවුන්ට කරගන්න පූජාවක් යම්කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙනවා නම් ඒක මට කරන පූජාව කියලා එහෙනම් බුදුරජාණන් වහන්සේ පූජා කෙරුවා වෙන්නේ මේ වර්ෂ 2600ක් සපිරෙන මොහොතේ බුදුරජාණන් වහන්සේව නියම විදිහට පිදුවා වෙන්නේ ගරු කළා, নমස්කාර කළා, වන්දනා කළා වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ දැනගෙන අහලා ඉගෙනගෙන ඒ තුලින් අපේ ජීවිතය හදාගත්තු ප්‍රතිපත්තිය හැසිරුණොත් පින්වතුනි එහෙම හැසිරෙනවා නම් අපි දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා ඒ වගේම විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වර්ෂ 2600ක් පිරෙන මේ මොහොතේ අපිට දැනගත යුතු කාරණා ටිකක් තියෙන විශේෂයෙන්. ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මොකක්ද? ඇයි එහෙම දේශනා කළේ? මෙන්න මේ ප්‍රශ්න තුනට උත්තර හොයාගත්තා නම් ඒක හරීම වටිනා කාරණාවක් වෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක අවස්ථානුකූලව අපි කෙටියෙන් ටිකක් බලමු. පින්වතුනි මේ බණ කියන මාත් බණ අහන ඔබත් අපි යම් මට්ටමක ලෝකෙ තුල ඉඳගෙන දුක් විඳිනවා නම් දුක් විඳින්නේ අපේ තියෙන කෙලෙස් වලට. අපේ තියෙන අවිද්‍යා තණ්හාදී කෙලෙස් අපි දුරු කර නොගත්ත නිසා. නමුත් නියත විවරණ ලැබපු බෝසතාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසතාණන් වහන්සේ නමක් දුක් විඳින්නේ තමන්ගේ කෙලෙස් වලට තමන් නිසා නෙවෙයි ලෝකයා වෙනුවෙන් පින්වන්තුනි සාරා සංකේ කල්ප ලක්ෂයකට එහා දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලෙදී අපේ බුදුරජාණන් වහන්සේ සුමේද කියන තාපස කෙනෙක් වෙලා බෝසත් කාලේ උපන්නා ඒ මොහොතේදී සුමේද තාපසයන්ට හේතු සම්පත් තිබුණා. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟදී ඒ ශ්‍රීපාද මූලයේදී හතර පද ගාතාවක් අහලා සියලුම කෙලෙස් නැති කරලා නිවන් දකින්ට. නමුත් ඒ අතටපත් නිවම්පත අතහැරිය පිංවතුනි මේ බණ කියන බණ ඔබත් මාත් වෙනුවෙන් අපිව සසර දුකින් මුදවලා මේ දුක්සහගත සසරෙන් එතර කරවලා නිර්වාණය නැමැති ක්ෂේම භූමියට පමුණවන්ට ඕනේ කියන මහා කරුණාවෙන් මේට අවුරුදු 2600කට ඉස්සෙල් ලෝකේ පහළ වුණේ ලෝකයා කෙරෙහි එබඳු මහා කරුණාවෙන් කටයුතු කළ බුදුරජාණන් වහන්සේයි පින්වතුනි එදා ඒ නිවන් දකින්න තියෙන අවස්ථාව අතහැරලා සසරට පැනපු සසරට වැටුණු සසරට යොමු වෙච්ච බෝසතාණන් වහන්සේ අනන්ත අපරිමාණ දුක් විඳ පිංගුතුනි එදා සාන්තිවාදී තාපසෝ උපදිනකොට ඒ අතපය කෑලි කෑලි වලට කපද්දිත් ඇතිවෙන කූරු කටුකු තිවුණු වේදනාවන් විඳි පිංගුතුනි සම්මා සම්බුද්ධත්වයේ නැමැති රාජ්‍ය ලබාගෙන අපිව සසර දුකින් එතර කරවන්න ඕන නිසා සිවි මහ රජුරුව වෙලා ඉන්නකොට තමන්ගේ අත් දෙකෙන්ම ලේ පෙර පෙර ඇස් දෙක ගලවලා බමුණට දන් දුන්නේ සර්වතතා ඥානය නැමැති ඇස් දෙක ලබාගෙන අපේ ඇන්ද අන්ද වූ ඇස්වපත් කරන්න ඕන නිසා ඒ වගේම වෙස්සන්තර ජාතකයේ තමන්ගේ දූ දරුව දන් දුන්නේ සීලව නාගරාජ කාලයේදී සවනක් ඝන රැස් විහිදෙන දල තමන්ගේ උදව්වෙන්ද කපලා දුන්නේ පින්වතුනි මේ දුක් විඳින ලෝක සත්වයා සසරෙන් එතර කරන්නට බුදුරජාණන් වහන්සේ පාරමී දම් පුරන බුද්ධත්වයේ සඳහා පාරමී පුරන බෝසතාණන් වහන්සේ නමක් තරම් ලෝකයා වෙනුවෙන් දුක් විඳ කෙනෙක් තව නැහැ. පින්වතුනි අපිව දුකෙන් මුදවලා මුදෙන් දුකෙන් මුදවීම සඳහා තමන් දුක් විඳ කෙනෙක් ඉන්නෝ නම් ඒ බෝසතන් වහන්සේලායි. ඒ බුදුරජාණන් වහන්සේයි. ලෝකයා සැපවත් කිරීම සඳහා තමන්ගේ සැප හල කෙනෙක් ඉන්නෝ නම් ඒ බුදුරජාණන් වහන්සේයි. මේ වගේ ලෝකයේ කෙරෙහි මහා අනුකම්පාවෙන් ලෝකයේ කෙරෙහි මහා කරුණාවෙන් කටයුතු කළ පාරමී දම් පුරපු ඒ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ මීට වර්ෂ 2600කට ඉස්සර වෙලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ කොහොමද සම්මා සම්බුද්ධත්වයටපත් උනේ? කුමන ධර්මතාවයක් දැකීම නිසාද සම්මා සම්බුද්ධත්වයටපත් උනේ? මෙන්න මේ කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ. ඒ කාරණාව තේරුම් කළා දෙන්න පුළුවන් ගාතාවක් තමයි පින්වතුනි මම අද මාතෘකා කළේ. මේ ගාතාව අපි හැම කෙනෙක්ම හොඳට අහලා තියෙන හොඳට හුරු පුරුදු ගාතාවක් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං සියලු පව් කරන්ට එපා කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට සචිත්ත පරියෝදපණං සිය සිත පිරිසුදු කරගන්ට ඒතම් බුද්ධාන ශාසනය බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි පින්වත්නි මේ ගාතාව පොඩි වුණාට බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් ලෝකයේ වැඩ සිටිමින් දේශනා කළ සියලුම ධර්මය අන්තර්ගත වෙනවා මේ ගාතාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කඳු වශයෙන් ගත්තොත් කොටස් වශයෙන් ගත්තොත් 84000කට බෙදන්න පුළුවන්. ඒ 84000ක් ධර්මස්කන්ධයම අන්තර්ගත වෙනවා මේ ගාතාව තුල. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරියාප්ති ධර්මයට සූත්‍ර විනය අභිධර්මය කියලා කියනවා. ඒ ත්‍රිපිටක ධර්මයේම තියෙනවා පින්වතුනි මේ ගාතාව තුල. කවුරු හරි ඇහුවොත් මුළු බුද්ධ ශාසනයම කැටි කරලා කැටි කරලා කියන්න පුළුවන් ද වචන ටිකකින් කියලා බය නැතුව මේ පිංඋතුන් ඔන්න ඔය ගාතාව කියන්න. මෙන්න මේ ගාතාව තුළ මුළු බුද්ධ දේශනාවම ඇතුළත් වෙලා තියෙනවා. සබ්බ පාපස්ස අකරණං සියලු පව් කරන්ට එපා කුසල ධර්ම කරන්ට සචිත්ත පරියෝදපණං සචිත්ත කියලා කියන සිය සිත පරියෝදපණං කියන්නේ මනාව පිරිසිදු කරගන්නට. තමන්ගේ සිතත් මනාව පිරිසිදු කරගන්නට. ඒතං බුද්ධාන ශාසනං මෙන්න මේ ටික බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. අපේ බුදුරජාණන් වහන්සේගේ විතරක් නෙමෙයි. අතීතයේ ලෝකේ පහළ වෙච්ච හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට අවවාද කරන්න අනුශාසනා කරන්නේත් මේ ගාථාවේ ඌ පරිදි අනාගතයේ ලෝකෙ පහළ වෙන හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට අවවාද කරන්න අනුශාසනා කරනෙත් මේ ගාථා වේව පරිදි අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට අවවාද කළෙත් අනුශාසනා කළෙත් මේ ගාථාවේ වූ පරිදි සියලු පව් කරන්ට එපා කුසල් කරන්ට හිත පිරිසුදු කරගන්නට කියලා. ඇයි පින්වතුනි බුදුරජාණන් වහන්සේලා එහෙම දේශනා කරන්නේ? ඇයි ඒ විදිහට දේශනා කළේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ මේ අපි මම මගේ මගේ දූදරුවෝ ඥාති හිතේසින් කියලා අපි පුද්ගල භාවයක් පැවැත්වුවට පුද්ගල භාවයක් ඇති කරගෙන තිබුණාට අපි පුද්ගල භාවයක් පවත්වන ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික චේතන නැති වස්තුන් තුලත් ඇති යතහා භූත ස්වභාවය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් පවතින ඇත්තක් තියෙනවා. අන්නේ ඇත්ත දැක්කා. අන්නේ ඇත්ත දැකලා ඒ ඇත්ත කෙරෙහි ඇති අවබෝධය නිසයි මේ විදිහට දේශනා කරන්නේ. මොකද්ද යතහබූත ඥානය? මොකද්ද ඇත්ත? ඒ තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සචේතනික අචේතනික සියලුම වස්තුන් තුල තියෙන්නේ මොකක්ද හේතුඵල ධමයක් පටිච්ච සමුපාද ධර්මතාවය මේ පටිච්ච සමුපාද ධර්මය අවබෝධ කරගත්ත එකට කියනවා සම්මා සම්බුද්ධත්වයටපත් උනා කියලා ඒ සම්බුද්ධත්වයේ නුවණ තියෙන නිසා මේ යතහ භූත ස්වභාවයේ නුවණ තියෙන නිසා තව පැත්තකින් මතක් කළොත් හේතුඵල ධහම ගැන නුවණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියලා ලෝකෙට අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ. ඇයි ඒ අපි පුද්ගල භාවයක් ඇති කරගෙන තිබුණාට මේ හැම දෙයකම තියෙන යථාර්ථය දකින බුදුරජාණන් වහන්සේ දැක්කා මේ හැම දෙයක් තුලම තියෙන්නේ හේතුන්ගෙන් හටගත්ත සංකත ධාතුව කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු නිසා උපන්න ඵලයක් කියලා මේ සංකත ධාතුව තුල හේතුඵල ධම නැමැති ඒකත්වයක් දැක්කා. ඒකම දැක්කා මේ තුල තියෙන ධාතු නානත්වයකුත් එහෙම නැත්නම් බීජ නානත්වය කියලා නානත්වයකුත් තියෙනවා. මේ ඒකත් ණය නානත් ණය කියන ධර්මතා දෙක මනාව අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධයි කියලා කියනවා. ඒ සම්මා සම්බුද්ධත්වයේ නුවණ තියෙන නිසයි මේ විදිහට අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ. අපි ඒක අපිට තේරෙන විදිහට අපිට දැනගන්න පුළුවන් විදිහට අපි සරල උපමාවක් අරගෙන මෙනෙහි කළා බලමු කොහොමද කියන කාරණාව ඒ හේතුඵල ධම අපි තේරුම් කරගන්නේ පිංගුතුනි කොහොඹ වගේ දෙයක් ගන්න කොහොඹ කියලා කියන්නේ ඒ තුල මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසක් නැහැ. ඒ තුල තියෙන කටුකෝ කටුක ස්වභාවයෙන් යුක්ත කර්කස කටුක රහක්. කටුකෝ කටුක ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතුව කියලා කියනවා කොහොඹ ඇටේට. ඒ කොහොඹ ඇටේ නිසා කොහොඹ ගහක් හට ගන්නවා නම් ගෙඩි හට ගන්නවා නම් ඒකට ඵලය කියලා කියනවා. ඒ හට ගන්න ගහද ගෙඩිද ඔක්කොම කටුකු කටුකු ස්වභාවයෙන් යුක්ත කටුක රසයක්මයි තියෙන්නේ. ඊට පස්සේ මී අඹ වගේ දෙයක් ගන්න මී අඹ කියලා කියන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසයක් තියෙන්නේ. ඒ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි ඵලයන් උපදවන හේතුවක් හැදුවොත් ඒ කියන්නේ මීයම් බැටේට කියන හේතුව කියලා. ඒ හේතුවක් හිටෙව්වොත් එයින් හටගන්න ගහට ගහේ හැදෙන ගෙඩි වලට කියනවා ඵලයක් කියලා. ඒ ඵලය මිහිරි. දැන් හොඳට බලන්න කොහොඹ ඇටෙත් මීයම් බැටෙත් දෙකම හේතුව කොහොඹ ගහත් කොහොඹ ගෙඩිත් මී අඹ ගහත් මී අඹ ගෙඩිත් දෙකම ඵලය. මේ ධර්මතා දෙක තුලම තියෙන්නේ හේතුඵල ධම නැමැති ඒකත්වයක්. එකම ධර්මතාවයක්. නමුත් මේ තුල ධාතුනානත්වයක් තියෙනවා බීජනානත්වයක් තියෙනවා. කොහොඹ ඇටයක් හිටෙව්වහම කවදාවත් මී අඹ හැදෙන්නේ නැහැ. මී අඹ ඇටයක් හිටෙව්වොත් කොහොඹ හැදෙන්නේ නැහැ. මිහිරි හේතුවකින් අමිහිරි ඵලයකුත් අමිහිරි හේතුවකින් මිහිරි ඵලයකුත් උපදින්නේ මිහිරි හේතුවක් නිසා උපදින ඵලය මිහිරි අමිහිරි හේතුවක් නිසා උපදින ඵලය අමිහිරි කියන 13 අනත්වයක් තියෙනවා බීජනානත්වයකුත් තියෙනවා ඉතින් මේ හේතුඵල දහමත් ඒ තුල ඇති 13 අනත්වයක් ගැන බීජනානත්වයක් ගැන නුවණ තියෙන නිසායි නුවණ ඇති කරගත් එකටයි සම්මා සම්බුද්ධත්වයටපත් වුණා කියලා කියන්නේ. මේට 2600කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයටපත් වුණා කියලා අපිට සිහි කරන්න තියෙන්නේ මෙන්න මේ හේතුඵල ධම ඇති කරගත්ත නුවණ. ඒ නුවණ අපි තුලත් ඇති කරගන්නවා නම් තමයි නියම විදිහට සම්බුද්ධත්වය අපි සමරන්නේ. එතකොට මෙන්න මේ හේතුඵල ධම නැමැති ඒකත්වයත් බීජ නානත්වය නැමැති ධාතු නානත්වය නැමැති නානත්වයටත් නුවණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ අර ගාතාවෙන් අවවාද කරන්න අනුශාසනා කරන්නේ මොකද ඒ බාහිර භෞතික දේ ගැන මම පෙන්නපු උපමාවෙන් යම්සේද බුදුරජාණන් වහන්සේ දැක්කා පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුලත් තියෙන්නේ ඒ බඳුම හේතුඵල ධමයක් ඒ බඳුම ඇත්තක් කොහොඹ ඇටේ කියලා කියන්නේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක උපදවන හේතුව කියලා දැක්කා වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා පස්පව් සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් කාම්‍ය වර්ධව හැසිරෙනවා නම් බොරු කියනවා නම් රහමෙර පානය කරනවා මේ පස්පව් ඒ වගේම දස අකුසල් කාය දුස්චරිත වාග් දුස්චරිත මනෝ දුස්චරිත කියන ත්‍රිවිධ දුෂරිත දුස්චරිතේ මෙන්න මේ ටික දැක්කා මේවා බීජ මේවා හේතු මේවට කියනවා කර්ම කියලා හේතු කියලා බීජ හැටියට දැක්කා මොනවද බීජ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන බීජ කියලා දැක්කා අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතුවක් තිබුණොත් එයින් කවදාවත් මිහිරි ඵලයක් උපදින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ හින්දා සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කළේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක විඳින්ට වෙන බීජ හදාගන්න එපා කියන අදහසිනුයි සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කළේ. මොකද මෙතන ධර්මතාවයක් තියෙනවා හේතුඵල ධම අවබෝධ වෙනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක අනාත්මයි. පුද්ගලයෙක් කරනවා, තමන් කරනවා, තව කෙනෙක් කරනවා එහෙම නෙමෙයි ධර්මතාවය. ඒ කියන්නේ කැඩුනේ, කුණුනේ නරක් වෙන්නේ නැති කොහොඹ ඇටයක් අරගෙන පොළවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනකත් හිටෝලා අපි වැඳගෙන පැලවෙන්න එපා පැලවෙන්න එපා කියලා වැඳගෙන කිව්වොත් පැල නොවී තියෙයිද? පැලවෙන්න තියෙන හේතු ටික සකස් වෙලා නම් තියෙන පැල නොවී තියෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්කා අමහිරි වූ අමහිරි ස්වභාවයෙන් යුක්ත විපාක විඳින හේතු ටික හැදිලා නම් තියෙන හේතු හදාගෙන නම් තියෙන්නේ. ඒබඳු හේතුවකට ලැබෙන අමහිරි ඵලය නොලැබේවා කියලා ප්‍රාර්ථනා කළත් නොලැබී තියන්නේ කියලා දැක්කා. ඒ හේතු හදාගත් ඵලයේ උපදිනවාමයි කියලා දැකපු නිසාමයි අනුකම්පාවෙන් සබ්බ පාපස්සා කරණං කියලා දේශනා කළේ. පින්වතුනි අපි මේ තිරිසංගත සත්තු මේ പ്രേතයෝ මේ අසුරයෝ මේ නිර්සත්‍යෝ කියලා සත්පුද්ගල භාවයකින් අපි කතා කළාට අපි දැක්කට ඒ පිංගුතුනි ඵලයක්. එතන තියෙන ඵලයක්. මොකද්ද ඵලය? අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් විපාක විඳින හේතු හදාගත් එකක ඵලයක්. අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක විඳින්න වෙන හේතු ටිකට තමයි අකුසල් කියලා කිව්වේ. කර්ම කියලා කිව්වේ. බීජ අකුසල බීජ කියලා කිව්වේ. ඒකේ ඵලයක් තමයි සතර අපාය කියලා කියන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කේ හේතුඵල ධහම. නිර්සත්තු දැක්කේ නැහැ. තිරිසංගත සත්තු ප්‍රේතයෝ දැක්කේ නැහැ. මේ ලෝකයේ හැට තමයි එහෙම පේන්නේ. අපිට තමයි එහෙම පේන්නේ. එහෙම පෙනෙන තැනක යථාර්ථය දැක්කා මේ ඵලයක් මොකකටද මේ අමිහිරි හේතු හදාගත් එකක ඵලයක්. එහෙම දැකලා බුදුරජාන් වහන්සේ ලෝක සත්වයා දුක් විඳිනවට කැමති නැහැ. කරුණාව කියලා කියන්නේ දුක දැකලා උණු වෙන හදවතක් තියෙනවා. දුක දැකලා උණු වෙන හදවතක් තියෙන නිසාම කරුණාව නිසාමයි බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කළේ. ඊට පස්සේ මේ හේතුඵල ධම දකිනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මිහිරි වූ මිහිරි ස්වභාවයුක්ත ඵලයන් උපදවන හේතුවක් හැදිලා තිබුණොත් හදාගෙන තිබුණොත් උපදින ඵලය මිහිරි. මී අඹ ඇටයක් හිටෙව්වොත් එයින් ගහක් හැදෙයි ඒ ගහේ හැදෙන ගෙඩි කවදාවත් කටුක රසයක් එන්නේ උපදින රසය මිහිරිමමයි. මිහිරි රසය තුල කටුක බවක් නැහැ කියලා දැක්කා. එහෙම දැකලා අනුකම්පාවෙන්ම ලෝ නිවන් දකින ධර්මතාවයේ පැත්තකින් තැබේවා ලෝකෙ තුල తాවකාලික හෝ සැපක් විඳිනවට බුදුරජාණන් වහන්සේ ඊර්ෂ්‍යා නැති නිසා බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා සැප විඳිනවට කැමති නිසා මුදිතා කියන ගුණය තියෙන නිසා ලෝකයාගේ සැපේ සතුට වෙන බව තියෙන නිසා බුදුරජාණන් වහන්සේ කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. ඒකෙන් කිව්වේ මිහිරි වූ මිහිරි ස්වභාවය පිණිස පවතින විපාක උපදින හේතු හදාගන්න කියන අදහසින් මොකද බුදුරජාණන් වහන්සේ දැක්ක ලෝකයා දැනගෙන හෝ නොදැනගෙන වුණත් ඒ බඳු විදිය හේතු හැදිලා තිබුණොත් ඒ බඳු විදිය ඵලයක් ඇති වෙනවාමයි කැඩුනේ කුණුනේ නරක් වෙන්නේ නැති විදිහට මීයම් බෑටයක් අරගෙන පොළවේ හොඳට පොහොර තියෙන පස් තියෙන තෙතමනේ තියෙන තැනක හිටෙව්වොත් පැලවෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කළත් පැලවෙන්න කියලා ප්‍රාර්ථනා කළත් අපේ ප්‍රාර්ථනාවේ සම්බන්ධයකින් තොරව ඒ හේතු ටික සම්පූර්ණ වෙලා තියෙන නිසා පැලවෙනවා ඒ වගේ යහපත හේතු ඇති කළා නම් තියෙන්නේ එයා කැමති වුණත් අකමැති වුණත් එයින් උපදින ඵලයේ උපදිනවා කියලා දැක්කපු නිසාම කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. පින්වතුනි අපි මේ මිනිස්සුયો කියලා දැක්කට දෙවියෝ කියලා දැක්කට බ්‍රහ්මියෝ ගැන කතා කළාට ඒ කියන්නේ ඒව ඵලයක්. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත හේතු හදාගත් එකක ඵලයක් මේ මිනිස්සුયો දෙවියෝ බ්‍රහ්මියෝ කියලා කියන්නේ. අපි හේතුඵල ධහම අවබෝධ නොවුණු නිසා හේතුඵල ධම ගැන නුවණ අපිට නැති නිසා අපි පුද්ගල භාවයක් ඇති කරගෙන තියෙනවා පුද්ගල භාවයක් අපේ මනස තුල ඇසුරු වෙනවා. නමුත් යථාර්ථයේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ මේ පුද්ගල භාවයට ඔබෙන් ගිය යථාර්ථයේ හේතුඵල ධම අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්තා කියන්නේ ආයි මිනිස්සුયો දැක්කේ දෙවියෝ දැක්කේ බ්‍රහ්මයෝ දැක්කේ නැහැ හේතුඵල ධමයක් දැක්කා. මිහිරි වූ මිහිරි සුභාන් යුක්ත හේතුවක ඵල නේද මේ කියලා. අපේ ජීවිතය කියලා කියන්නේ මිහිරි වූ මිහිරි සුභාන් යුක්ත හේතු හදාගත් එකක ඵලයක්. ඉතින් මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදා ගන්න කියන අදහසින් තමයි කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළේ. තව කාරණාවක් දැක්ක පින්වතුනි මේ හේතුඵල ධම දකින්නකොට බුදුරජාණන් වහන්සේ හේතුව ටිකක් වුණාට ඵලයේ ටිකක් වෙන්නේ නැහැ කියලා දැක්කා. එක කොහොඹ ඇටයක් හිටවඬ ඒ කොහොඹ ඇටේ පහු කාලෙදී පැලවිලා කොහොඹ ගහක් හැදුනොත් ඒ කොහොඹ ගහේ එක කන්න එකට ගෙඩි කීයක් හැදෙයිද? 100ක් 200ක් 1000ක් ලක්ෂයක් ඔය කොහොඹ ගහ අවුරුදු 25ක් 30ක් තිබුණොත් හැදෙන ගෙඩි ගණන කියන්න පුළුවන් වෙයිද හොඳට බලන්න හේතුව බීජය බොහොම ටිකයි ඒක පළදරනකොට ඵලය ටිකක් වෙන්නේ බොහෝයි මේක තමයි මේ හේතුඵල ධර්මයේ ඇති ධර්මතාවයක් ඒක එක peerෑටයක් හිටවන්න. ඒ peerෑටේ පැලවිලා පෙර ගහක් හැදුනොත් ඒ ගහේ ගෙඩිය හැදුනොත් එක ගෙඩියක් ඇතුලේ ඇට කීයක් තියෙයිද? එතකොට එක කන්නයකට හැදෙන peer ගෙඩිය ඇතුලේ තියෙන ඇට ගණන කීයක් වෙයිද? අවුරුදු 10ක් 15ක් peer ගහ තිබුණොත් peer ඇට කොච්චර හැදෙයිද? 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා කියන්න බැරි තරම්. හොඳට බලන්න හේතුව ටික වුණාට ඵලය ටිකක් වෙන්නේ ඵලය බොහෝ වෙනවා. ඔන්න ඔය න්‍යාය දැක්කා බුදුරජාණන් වහන්සේ අකුසලයේ වුණත් බීජය හේතුව එකක් වුණත් ඒක පළදරනකොට එක ජීවිතකින් ඉවර වෙන්නේ එක peerෑටයක් හිටෙවොත් peerෑටයක් විතරක්ම හැදිලා තිබුණොත් මිසක පුදුමේ peerෑට ගොඩක් වෙන එක පුදුමයක්ද? ඒ වගේ එක කර්මයක් අකුසල කර්මයක් කළාට එක ජීවිතයක් විතරක් විපාක දීලා නතර වුණොත් තමයි පුදුම. ඒකට ඒ අකුසලයට අකුසල විපාකය අව ජීවිත 1000යි ලක්ෂයයි කෝටියයි ප්‍රකෝටියයි කියලා කියන්න බෑ. මේ පින්වුතුන් අහලා ඇති විදාගම මෛත්‍රී ස්වාමීන් වහන්සේ ලියපු ලෝවැඩ සංග්‍රහ පොතේ තියෙනවා එක් ස්ත්‍රියක් එළු දෙනකගේ බෙල්ල කපලා ඒ බෙල් ඒ එළු දෙනගේ ඇඟේ ලෝම ගණනේ බෙලි කැපුම් කන්න උනා කියන. අපි ඉස්සර ඌව එච්චර පිළිගන්නේ විශ්වාස කරන්නේ නැත්තම් ඒ ස්ත්‍රියට එහෙම කර්මයක් පළ දුන්නා කියන තැනින් හිතුවේ. නෑ මේ හේතුඵල ධහමට තියලා බලන්න එහෙම නොවුනනම් තමයි පුදුමේ. එක එළුවෙකුගේ බෙල්ල කපුව කර්මයට එක සැරයක් විතර බෙල්ල කැපිලා ඉවරුණා නම් ඉවරයි. ඒ කියන්නේ වී ඇටයක් වැපුරුවාම ඒ කරලේ ආවේ එකම වී ඇටයක් විතරක් වුණොත් තමයි පුදුමේ. ඒ කරලේ වී ඇට ගොඩාක් තිබීම පුදුමයක්ද? නෑ. මේ හේතුඵල ධර්මයේ ස්වභාවය තමයි හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ. ඒ ධර්මතාවය දැක්ක බුදුරජාණන් වහන්සේ අකුසල කර්මය වුණත් කර්මය බීජය හේතුව එකක් වුණත් ටිකක් වුණත් ඒක ඵල දරන්න ගියාම බොහෝ වෙනවා කියලා දැක්කා ඒ හින්දා අනුකම්පාවෙන්මයි සබ්බ පාපස්සා කරනං කියලා පෙන්වුවේ. අකුසල එකක් වුණත් විඳින්න වෙන්නේ ටිකක් නෙමෙයි කියලා දැකපු නිසා අස්වැන්න ගොඩාක් වෙන බව දැකපු නිසා ඒ හින්දා යමක් කරන්න ඉස්සලා හොඳට අස්වැන්න දැනගන්න. ගොවි මහත්තයෙක් වුණත් ගොවිතැන් කරනකොට ඒ ගොවිතැන් කරන්නේ ඒකේ අස්වැන්න බලාගෙන. බීජ තත්ත්වයේ උසස් වෙන්න උසස් වෙන්න අස්වැන්න වැඩි හැබැයි. එතකොට මොනවාම හරි දෙයක් ඕගොල්ලෝ කරන්න අස්වැන්න බලාගෙන අකුසලයක් වුණත් කමන්නේ කරන්න. ඒකේ අස්වැන්න බලාගෙන. ඒ එක අකුසලයක් කළත් ඒ හේතුව ඒ බීජය පල දරනකොට අවුරුදු සිය ගණනක් දහස් ගණනක් ලක්ෂ ගණනක් විඳින්න වෙනවා දුක කියන එක තේරුම් අරගෙන ඊට කැමතිනම් කරන්න. ඉතින් එහෙම විඳින්න වෙන නිසයි මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට හේතුඵල ධම අවබෝධ වුණා කියලා නිකම්ම කිව්වා නිකම්ම වුණා නෙමෙයි. මේ වටපිටාව ඔක්කොම තිබුණා ඒ නුවණට. දැක්කා හේතු ටිකක් වුණත් ඵලය ටිකක් වෙන්නේ ඵලය බොහෝ වෙනවා කියලා දැකලා බොහොම කරුණාවෙන්මයි සබ්බ පාපස්සා කරණං කියලා දේශනා කළේ. ඒ ධර්මතාවයම දැක්කා යහපත තුල කුසලයේ තුලත් එක peer ඇටයක් හිටෙව්වත් ඒක පළ දෙනකොට බොහෝ වෙනවා වගේ කුසලයේ කියන එක ටිකක් වුණත් එකක් වුණත් ඒක විපාක දෙන දවසට විපාක දෙන්න ගන්නකොට එක ජීවිතයයි දෙකයි 100යි 1000යි ලක්ෂයයි කියලා කියන්න බෑ ඒ යහපතද බොහෝ වෙනවා කියලා දැකපු නිසා බොහෝ කාලයක් හෝ යහපත එනවනම් ඒක ලෝකෙට යහපත් කියලා දැකපු නිසා කුසලස්ස උපසම්පදා කියලා බුදුරජාණන් වහන්සේ ලෝකයට අවවාද කළා ලෝකයට අනුශාසනා කළා මේ පිංගුතුන් අහලා ඇති ওই සාංගික යමක් පූජා කරනකොට දන් දෙනකොට එහෙම අසංකේයයන් අපමෙයයන් වදාමි කියලා ගාතාවක් කියනවා. විපාක පක්ෂයේ සංඛ්‍යාවක් ප්‍රමාණයක් කරන්න බෑ කියලා. ඒක බොරුවක් නෙමෙයි. අපි දැක්කා ඒක පේරෑට එක වගේ දෙයකත් බාහිර භෞතික දෙයක ඵලය අච්චර වෙනවා නම් ඒ හේතුඵල ධහමේ ඒ න්‍යාය කිසි වෙනසක් නැහැ. මේ ඇති වෙන හේතුයේ කුසල ඵලය බොහෝ වෙනවා. මෙතෙන්දි තව කාරණාවක් තියෙනවා. සාංගික දන් දෙනවා කියන තැනකදී බීජය බොහොම අස්වැන්න තියෙන බීජයක්. ඒ බීජය ආනි මේ අස්වැන්න වැඩි. ඒකත් හේතු වෙනවා. එතකොට මෙන්න මේ හේතුඵල ධහම ගැන නුවණ තියෙන නිසයි පටිච්ච සමුප්පාද ධර්මයට නුවණ තියෙන නිසයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ තව ධර්මතාවයක් තියෙනවා ඒ තමයි සචිත්ත පරියෝදපණං තමන්ගේ හිතත් හදාගන්න හිතත් පිරිසිදු කරගන්න කිව්වා ඇයි හිත පිරිසුදු කරගන්න කියලා කිව්වේ? හිත අපිරිසිදු වුණොත් හේතු රැස් වෙන එක නවත්තන්න බෑ. හේතු රැස් වුණොත් දුක එන එක නවත්තන්න බෑ. ඇයි මොකද හේතුව? මෙන්න මේ කාරණාව බලන්න. අමහිරි වූ අමහිරි ස්වභාවයෙන් යුක්ත හේතු හැදුවොත් එයින් උපදින ඵලය අමහිරිමයි ඒ නිසා ඒක දුකයි. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතු හැදුවොත් එයින් උපදින ඵලය සැපද දුකද? සැපයි. කවදාවත් ඒක දුකයි කියන්න එපා. ඒක සැපයි. හැබැයි සැපේ නොපවතින බව සැපේ නැති වෙන බව සැපද? සැපේ නැති වෙන බව දුකක්. අපිට ප්‍රියමනාප දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවගේ ලැබීම අපිට සැපද දුකද? සැපක්. ඒ දරුවා අකාලේ මැරුණොත් ඒක සැපද? දුකක්. එතකොට හොඳට බලන්න අකුසල කර්ම කළාම සතර අපායේ උපදිනවා නම් ඒ දුක දුකක්මයි කුසල කර්ම කළාම කුසල ධර්මයක් කළාම සැපක් ලබන්න පුළුවන් භවභෝග සම්පත්, දරු සම්පත් ලබා ගන්න පුළුවන්. කුසල ධර්ම කළා ඒ සම්පත් ලබා ගන්න පුළුවන්. සැප ලබන්න පුළුවන්. ඊට පස්සේ සැප නොපවතිනවා කියන දුකක් එනවා. දැන් ඒ දුක නැති කරන්න ක්‍රමයකුත් එපේ. මොකද කුසල ධර්ම කළා මේ දුක නැති කරන්න පුළුවන්ද? කුසල ධර්මයට කලේ දරුවෝ හම්බ වෙනවා, ගෙවල් දොරවල් හම්බ වෙනවා, දේපොළ වස්තුව මිල මුදල් හම්බ වෙනවා කියන ටික හම්බ වෙයි. කුසල් කළාම ඒ ටික හම්බ වෙන බව ලැබෙනවා. අකුසල් කළොත් දුක හම්බ වෙන බව ලැබෙනවා. අකුසලයට දුක හම්බ වෙනවා දුක දුකමයි. කුසලයට සැප ලැබෙනවා. ඊට පස්සේ සැප නොපවතින බව දුකක්. දැන් සැප නොපවතිනවා කියන දුකෙන් මිදෙන්න කොහොමද අපිට? ඒ කියන්නේ අකුසල අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක දුකක් නිසා ඒ දුක ඇති කරගන්න පුළුවන් අපිට කුසල ධර්ම කළා. සතර ආපායේ විඳින දුකෙන් අපිට මිදෙන්න බැයිද? කුසල ධර්ම කළා පුළුවන්. දැන් සැප නැතිවීමෙන් සැප නැතිවීමෙන් උපදින දුක නැති කරගන්නේ කොහොමද අපි? ඒකට කුසල් කළා හරියයිද? කුසල් කරපු නිසා තමයි සැප උපන්නේ නේද? දැන් සැප නැතිවීමෙන් තමන්ට ආදරණීය බොහොම ප්‍රියමනාප හරි ලස්සන පුතෙක් හම්බ වුණා උපන්නා. හරි පින්වන්තයි. අනේ අකාලේ මේ දරුවා මැරුණා. අනිත වෙන ලෝකේ නෑ කියන්නේද? හොඳයි. ඒ දුකේ නැතිකරන්න ක්‍රමයක් තියනවද? කොහොමද ඒක නැති කරන්නේ? අකුසල් කළා පුළුවන්ද? ඒත් බෑ. කුසල් කළා පුළුවන්ද දැන්? ඒත් බෑ. කුසල් කළාම වෙන්නේ දරුව හම්බ වෙන පැත්ත, දේපොළ හම්බ වෙන පැත්ත, ඉඩකඩම් හම්බ වෙන පැත්ත. ඒ හම්බ වෙච්ච දේ නැති වෙන නැති වුනහම ඇති වෙන දුක නැති කරන්න ක්‍රමයක් තියනවද ඔය කුසල කුසල දෙක තුල? ඒකටත් මගක් ඕනේ නිසා තමයි තුන්වෙනි කාරණාව පෙන්වන්නේ සචිත්ත පරියෝධපණං කියලා. මොකද යථාර්ථයෙන් දැක්කා අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතු හැදුවොත් හේතු හදාගත්තොත් එයින් උපදින ඵලය අමිහිරි ඒක දුකමයි. ඒ කියන්නේ දුක දුකක්මයි. ඊට පස්සේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදින හේතු හැදුවොත් ඒකෙන් උපදින ඵලය මිහිරි. මිහිරි බව නොපවතින එක දුකක්. යථාර්ථ වශයෙන් ගත්තාම දුක දුකක් සැප නොපවතින බව දුකක් කියන මේ දෙයාකාර දුක ඇසුරු වෙලා තියෙනවා. මේ දුක නැති කරන්න පුළුවන් කමක් නැහැ. මේ මිහිරි වූ අමිහිරි වූ විපාක උපදින හේතු හැදෙනකම් හේතු හැදුනොත්නේ ඵලය උපදින්නේ උපදින ඵලයේ දුක්සහගතම එකක් වෙන්න පුළුවන් සැපසහගත ඵලයේ නොපවතින බව දුකක් වෙන්න පුළුවන් එහෙනම් දුක්සහගත ඵලය සැපසහගත ඵලයත් කියන ඵලයන් දෙකෙන්ම උරුම වෙලා තියෙන්නේ අපිට මොකද්ද දුක සැපසහගත ඵලයේ නොපැවැත්ම දුකක් වෙලා දුක්සහගත ඵලයේ පැවැත්ම දුකක් වෙලා යථාර්ථ වශයෙන් ගත්තාම ඵලයක් උපන්නා කියලා කියන්නේ දුක උපන්නා ඒ දුක ඉපදීම නතර කරන්න බෑ. දුක්සහගත ඵල උපදවන හේතු රැස් වෙනවා නම් සැපසහගත ඵල උපදවන හේතු රැස් වෙනවා නම් හේතු හැදෙනවා බීජ හැදෙනවා නම් පින්වතුනි ඒ හේතු හැදෙන එක බීජ හැදෙන එක නතර කරන්න බෑ හිත පිරිසිදු කර නොගත්තොත් හිත අපිරිසිදු වෙලා තියෙන නිසායි හිත අපිරිසිදු වෙලා නිසායි මේ බීජ සකස් වෙන්නේ. බීජ කියලා කිව්වේ කර්ම. එතකොට අනන්ත ජාති සංසාරේ ඒ මේ අත අපිට දුවන්න සැරිසරන්න උනේ හිත පිරිසුදු කරගන්න බැරි වෙච්ච එක නිසා. හිත අපිරිසිදු වුණොත් මිහිරි ස්වභාවයට හෝ අමිහිරි ස්වභාවයට හේතු හැදෙනවා. හේතු හැදුනොත් මිහිරි වූ හෝ අමහිරි හෝ ඵලයන් උපදිනවා උපදින ඵලය අමහිරි වුණොත් ඒක දුකමයි මිහිරි ඵලය උපනොත් නොපවතින බව දුකක් ඒ දෙයාකාරයේ විදිහටම දුක ගලාගෙන එනවා හොඳට බලන්න දුක අපිට එන්නේ දුකේ පැවැත්ම සහ සැපේ නොපැවැත්ම කියන ධර්මතා දෙක නිසා තියෙන තැන දුක නතර කරන්න බෑ දුකමයි එන්නේ ඒ දුක ආවේ දුක ආවේ ජාතිය නිසා ඉපදීම නිසායි මොකද්ද සැප උපන්න නිසායි සැප නැති භවයේ දුක විඳින්න උනේ දුක උපන්න නිසායි දුක් විඳලා දුක් විඳින්න උනේ ජාතිය තියෙන තැනක ජාතිය තියෙන තැනක ඉපදීම තියෙන තැනක නරකට උපන්නත් හොඳට උපන්නත් හේතුන්ගෙන් නම් උපන්නේ හැදුනේ ඉපදුණු දේ තුලින් ලැබෙන්නේ මොකද්ද? දුකමයි. එතකොට මේ දුකට හේතුව මොකද්ද? භවය කියලා කියන්නේ නැත්තම් කර්මය හේතු සකස් වීම. කුසල හෝ අකුසල හෝ මිහිරි ස්වභාවය හෝ අමිහිරි ස්වභාවය පිණිස පවතින විපාක ඇති වෙන හේතු සකස් වීමයි ඉපදීමට නැත්තම් මේ ඵලයට හේතුව හේතු සකස් වුනේ කුමක්ෙන්දද හිත අපිරිසුදු වෙලා තිබුණ නිසා පුද්ගලයෙක් දුක් විඳිනව නෙමෙයි දුක පුද්ගලයෙක්ගේ නෙමෙයි හොඳට බලන්න අපි මේ ස්වභාවය නොදන්න නිසායි දුක නැති කරන්න රස්සාවල් කරන්නේ දුක නැති කරන්න ගෙවල් දොරවල් යාන වාහන හදන්නේ. මම කියන්නේ බෑ කියනවා නෙමෙයි. ගෙවල් දොරවල් හදලා දුක නැති කරන්න පුළුවන් ටිකක් තියෙනවා. දූ දරුවෝ හදලා නැති කරන්න පුළුවන් දුකක් කොටසක් තියෙනවා. හැම දුකක්ම නැති කරන්න බෑ හොඳට බලන්න. ඕගොල්ලෝ ලස්සන ප්‍රියමනාප රූප ඇහෙන් රූප බලලා බඩගින්න නැති කරුවේ කේද? බඩගින්න දුක නැති කරන්න පුළුවන් ද ඕගොල්ලන්ට රූප බලලා? පිපාසය නැති කරන්න පුළුවන්ද සද්ධාහල? හැම හැම දුකක්ම එක හේතුවකින් නැති වෙන්නේ ඇහෙන් රූප බැලීම නිසා බැලන්න බැරි වීම නිසා ඇතිවෙන දුකක් තියෙනවනම් ඒ දුක්ඛ නැති කරගත්ත හැකි ඇහෙන් රූප බලලා සද්දයක් අහන්න නැති භවයේ දුකක් තියෙනවනම් ඒ දුක නැති කරුවේ හැකි සද්දය අහලා නමුත් බඩගිනි දුක නැති කරන්න කණ්ඩ වෙනවා පිපාසය දුක නැති කරන්න බොණ්ඩ වෙනවා නේ ඒ වගේ රස්සාව කළා දුක නැතුව ඉන්නවා කියන එකක් දකින්න එපා. රස්සාව නොකර හිටියාම ඇතිවෙන දුකක් තියෙනවා ඒ දුක් ටික ඕනනම් රස්සාව කළා නැති කරන්න පුළුවන්. නමුත් දරුවා මැරිලා යන දුක, ගෙවල් දොරවල් අහිමි වීමෙන් දුක, මහලු භවයේ දුක, මරණ දුක කියලා දුකක් තියෙනවා නම් ඒ දුක නැති කරන්න බෑ රස්සාව කළා. ඒ දුකට හේතු ටිකක් තියෙනවා. ඒ හේතුව තමයි මම කිව්වේ හිත අපිරිසිදු වෙච්ච නිසා හිත අපිරිසුදු වෙච්ච නිසා හොඳට හරි නරකට හරි බීජ සකස් වෙනවා. කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් හොඳට හෝ නරකට හෝ ඵලයන් උපදිනවා. හොඳ ඵල උපන්නොත් උපන්න ඵලයේ නොපැවැත්ම දුකක් නරක ඵලයේ පැවැත්මම දුකක්. අන්තිමට දුකේ ඉපදීමත් සැපේ නොපැවතීමත් කියන දුකක් තියෙනවා නම් ඒ දුක නැති කරන්න පුළුවන් වෙයිද රස්සාව කළා බෑ ඒක නැති කරන්න ඒ ඇතිවෙච්ච හේතුවම නැති කරන්න ජාතිපි දුප්පා ජරාපි දුක්ඛා මරණපි දුක්ඛං කියලා පෙන්වුවේ තව පැත්තකින් නත්ති ජාත සමරණ උපන්න කෙනාට නොමැරීමක් නැහැ උපන්න කෙනා මැරෙනවා එහෙනම් රස්සාව කළා ඒ දුකෙන් මිදෙන්න බෑ එන ඉපදීම නැති කරන්න ඕනේ ඉපදීම නැති කරන්න නම් ඉපදෙන්න තියෙන හේතුව අයින් කරන්න. හොඳට හරි නරකට හරි ඉපදෙන්න තියෙන හේතුව අයින් කරන්න. හේතුව අයින් කරන්න නම් මොකද වෙන්න ඕනේ? හිත පිරිසිදු කරගන්න වෙනවා. හිත අපිරිසිදු වුණොත් කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ. හේතු හැදෙනවා කියන එක, බීජ හැදෙනවා කියන එක. බීජ හැදුනොත් පැල නොවි තියෙන්නේ. බීජ හැදුනොත් ඉපදෙනවා කියන එක නතර කරන්න බෑ. ඉපදුනොත් උපන්නේ දුක. සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ පටිච්චසම්පාදය අවබෝධ වෙනකොට ඒකයි යෝ ධම්මං පස්සති යෝ පටිච්චසම්පාදං පස්සති යෝ පටිච්චසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති යමෙක් ධර්මයේ දැක්කොත් එයා පටිච්චසම්පාදය දැක්ක කෙනෙක් වෙනවා යමෙක් පටිච්චසම්පාදය දැක්කොත් එයා ධර්මයේ දැක්ක කෙනෙක් වෙනවා මේ දුක අපි කෙනෙක් උපන්න පුද්ගලෙක් උපන්න නෙමෙයි දුකේ ඉපදීමක් දුකේ පැවැත්මක්. ඒකද පටිච්ච සම්පන්නයි කියලා දන්නවා. දුක හේතු ප්‍රත්‍යය කියලා දන්නවා. එතකොට හොඳට දන්නවා කවදාවත් මේ දුක නැති කරන්න බෑ දුක ඇති වෙන හේතු ටික නැති නොකොට. බඩගිනි දුක නැති කරන්න නම් ඒ බඩගින්න නැති වෙච්ච හේතුවම නැති කරන්න වෙනවා. වෙන හේතුවක් නැති කළාට ඒ ඵලය නැති වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ඇහෙන් ප්‍රියමනාප රූප බලලා බඩගින්න නැති කරනවා වගේ වැඩක් අපි මේ කරන්නේ අද. බඩගින්නට සද්දේ අහනවා වගේ වැඩක් අපි මේ කරන්නේ. රස්සාවල් කළා ජරා මරණ දුක නැති කරන්න හදනවා කියන එක. ගෙවල් දොරවල් හදලා දූර දරුවෝ හදලා දුක නැතුව ඉන්න හදනවා කියලා කියන්නේ බඩගින්නට රූප බලනවා පිපාසයට සද්ද අහනවා වගේ දෙයක්. එහෙම බෑ. හොඳට තේරුම් කරගන්න ඒ ජරා මරණ දුකට හේතුවක් තිබුණා නම් ඒ හේතුව හොයලා ඒ හේතුව නැති කළොත් විතක ඒ දුකෙන් මිදෙන්නේ පුළුවන්කම තියෙන්නේ ඒ දුක නැති වෙන්නේ වෙන දෙයක් කළාට එහෙම වෙන්නේ රස්සාවක් කරන්න එපා ගෙවල් දොරවල් හදන්න එපා දරුමල්ලෝ හදාගන්න එපා කියනවා නෙමෙයි මම ඒ ටික කරන්න හැබැයි කරන එකේ තේරුම දැනගන්න මේ ටිකෙන් නැති කරන්න පුළුවන් මේ දුක් ටික විතරයි මේ දුක නැති කරන්න බෑ මේ දුක නැති කරන්න නම් මෙන්න මෙතන හේතුව තියෙනවා මේ හේතුව නැති කළාමයි මේ දුක් ටික තියෙන්නේ නැති වෙන්නේ කියන කාරණාව තේරුම් කරගන්න. එතකොට හිත හිත අපිරිසිදු වීමේ තියෙන අවාසිය තේරුම් කරගන්න හිත අපිරිසිදු වුණොත් නතර වෙලා තියෙන දුක් විඳින්න වෙනවා කියන තැන හිත අපිරිසිදු වෙච්ච උනොත් හිත අපරිසිදු කෙනාටයි කුසල අකුසල කර්ම රැස් වෙන්නේ. අමිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක විඳින මිහිරි ස්වභාවයෙන් යුක්ත විපාක විඳින හේතු හැදෙන්නේ. මේ හේතු හැදුනහම විතක යටට යනවා විතක උඩට එනවා ඒ මේ යත යනවා මිසක කවදාවත් මේකෙන් මිදෙන්න බේරෙන්න බෑ. ඒ හේතු හැදුනහම අමිහිරි වූ මිහිරි වූ ඵල උපදිනවා අමිහිරි ඵලයේ දුකමයි මිහිරි ඵලයේ නොපවතින බව දුකක් අන්තිමට දුකේ ඉපදීම. සෘතවත් ආර්ය ශ්‍රාවකයා දුකේ ඉඳලා දුක ඇතිවෙන හේතුව දක්වාම ගියාම පේනවා මොකද්ද? චිත්ත සංකලිට එන සත්තා සංකලෙසති සිත කිලුට වීමෙන් සත්වයා කෙලෙසෙනවා කියන තැන දක්වාම ගිහිල්ලා තියෙනවා. හිත අපිරිසිදු වීම නිසා දුක ඇති විලා තියනවා කියන තැන දක්වාම යනවා. ඔය හාමුදු ඔය බව බුදුරජාණන් වහන්සේ දැක්ක නිසායි සචිත්ත පරියෝදපණං කියලා කිව්වේ හිතේ අපරිසුදු බව කියලා කියන්නේ දුකට මූලික හේතුව දුකේ ආරම්භය කියලා දැක්කා. මොකකින්ද හිත කිලුට වෙලා තියෙන්නේ? හිත කිලුට වෙලා තියෙනවා ධර්මතා දෙකකින්. හිත කිලුට වෙලා තියෙනවා ධර්මතා දෙකකින් මොකද ධර්මතා දෙක? නීවරණ ධර්මයන්ගෙන් සහ අනුසය ධර්මයන්ගෙන් නීවරණයන්ගෙන් සහ නීවරණ ධර්මයන්ගෙන් සහ අනුසය ධර්මය කියන මේ ධර්මතා දෙකෙන් සිත කිලුටු වෙලා තියෙනවා. එතකොට නීවරණ ධර්මයන්ගෙන් අනුසය ධර්මයන්ගෙන් කියන මේ ධර්මතා දෙකෙන් සිත කිලුටු වුණාම අන්නේ කිලුටු වෙච්ච මනසකෙන් බීජ සකස් නොවි බීජ හදාගන්න නැතුව ඉන්නවා කියන ධර්මතාවයක් වෙන්නේ අනාත්මයි කියන්නේ ඒකමයි පුද්ගලයෙකුට කරලා පුද්ගලයෙකුට හිතලා වෙන්නේ අනුක්‍රමයෙන් පිරෙන ධර්මතා බීජ හැදුනහම බීජ පල දරනවා ඵලය හොඳ එක සැප නොපවතින බව දුකක් දුක දුකක් කියන ධර්මතාවය තියෙනවා අනිත් පැත්තට යනවා ගියාම මෙන්න මේ නීවරණ ධර්මයන් සහ අනුසය කියන ධර්මතා දෙකෙන් හිත කිලුට වෙලා තියෙන බවයි වැරද්ද කියන දෙන්නට අහු වෙනවා. ඔය දෙයාකාර වැරද්ද දුරුකරනද දෙයාකාර අපිරිසුදු බව දුරුකරනද බුදුරජාණන් වහන්සේ ධර්මතා දෙකක් පෙන්නනවා. හිත පිරිසුදු කරගන්න ධර්මතා දෙකක් පෙන්නනවා. දෙයාකාර අපිරිසිදු බව දුරුකරනද දුරු කරලා පිරිසිදු බව ඇති කරගන්න ධර්මතා දෙකක් වෙන්නනවා. සචිත්ත පරියෝධපනං සිය සිත පිරිසිදු කරගන්න කොහොමද? නීවරණ දුරු කිරීමෙන් සහ අනුශය දුරු කිරීමෙන් කියන දෙයාකාරයෙන් හිත පිරිසිදු කරන්න. ඒ පිරිසිදු කිරීම දෙයාකාරයි සමත විදර්ශනා කියලා. සමත භාවනාව වැඩිවීමෙන් නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසිදු කරගන්නත් විදර්ශනා භාවනා වැඩිමෙන් අනුශේ ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරගන්නත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. හොඳට කෙනෙක් භාවනා කරනවා කියනකොට ඔන්න ඔය අර්ථය තියෙන්නුනේ මේ කරන්නේ මොකද්ද කියලා. අපි භාවනා කරනවා කියලා කළා නම් කලේ මොකද්ද? නිවනම දකින්න ඕනේ. වචනේ නෙමෙයි. එකින් එකට සමත ධර්මයේ වැඩුවොත් නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසිදු වෙනවා. විදර්ශනා ධර්මය විදර්ශනා වැඩුත් අනුසය ධර්මයන්ගෙන් හිත පිරිසිදු වෙනවා. සමත විදර්ශනා වඩනකොට හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙනකොට බීජ සකස් වෙන්නේ හේතු සකස් වෙන්නේ බීජ සකස් නොවුනොත් හේතු සකස් නොවුනොත් දුක හෝ සැප හෝ විඳින්න තියෙන ඵල උපදින්නේ නැහැ පුඤ්ඤපාප පහිනස්ස ඵල උපදින්නේ නැහැ දුකේ ඵල නූපදිනවා කියන්නේ සැපේ ඵල නූපදිනවා කියන්නේ දුකේ නිදහස් වීම දුකේ නිරෝධය නේද කියලා දකිනවා දුක් දේ නූපන්නොත් දුක නූපන්න නිසා සැපයි ඒ කියන්නේ දුකේ නිවීම නිවන සැප නූපන්නොත් සැප නැතිවීමෙන් වන දුකද නූපන්නා එතකොට සැප නැතිවීමෙන් වන දුකද නූපදීම නිවන. එතකොට මෙන්න මේ විදිහට දකිනවා හිත පිරිසිදු කරගන්න කියන තැනට යනකම්ම දැකලා හිත පිරිසිදු අපිරිසිදු වෙලා තියෙන ධර්මතා දෙක දකිනවා නීවරණ සහ අනුසය කියලා එයින් නීවරණ කියනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහ ආවර්ණීය ධර්ම පහ දකින්න මේ පහ දුරු කරගන්න සමත භාවනාවත් සප්ත අනුසය තියෙනවා විචිකිච්ඡානුසය, ditthානුසය, කාමරාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය, මානානුසය, භවරාගානුසය කියලා අනුසය ධර්ම හතක් තියෙනවා. මේ සප්ත අනුසය ධර්ම දුරු කරන්න විදර්ශනාව තියෙනවා. සමත භාවනාව වඩලා නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරගත යුතුයි. විදර්ශනා භාවනාව වඩලා අනුශය ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරගත්ත යුතුයි. හිත පිරිසුදු කරගත්තාම අනුශය අනිත් පැත්තට යන මේ මේ ධර්මයේ අනිත් පැත්තට යන එක තමයි මම කිව්වේ හේතු සකස් වෙන්නේ නැතිවා නැති වෙනකොට ඵලය නැති වෙනකොට ඵල නිරෝධය නිවනයි නැත්තම් දුකේ නිදහස් වෙනවා. අන්න එදාට පුළුවන් අන්න ඒ ක්‍රමයටයි දරුවා මැරුණාම ඇති වෙන දුක නැති කරන්න තියෙන්නේ. දරුවා ලැබෙන්න ලබා ගන්න පුළුවන් කුසලස උපසම්පදා කියන එකෙන්. නමුත් දරුවා නැති වෙන දුක නැති කරගන්න අකුසල් කියන හේතුවටත් බෑ ඒකට උපදින ඵලය අකුසල් මිසක ඒ දුක නැති වෙන්නේ කුසලස උපසම්පදා කියන එකට දරුවා උපදිනවා මිසක දරුවා නැති වෙන දුක නැති කරන්න බෑ දරුවා නැති වෙනවා දේපොළ නැති වෙනවා මහලු වෙනවා මැරෙනවා කියන ටිකක් තියෙනවා නම් ඒ ටික නැති කරගන්න තමයි මෙන්න මේ හේතු ටික ඒ ටිකට බෑ රස්සාව නැතිකල. දරුවෙක් හදාගන්නවා, දරුවා වැඩි දියුණු කරගන්නවා කියන සැප ටික තියෙනවනේ. ඒ සැප ටික වැඩි කරගන්නවා. ඒ සැප නැතිකමෙන් එන දුකක් තියෙනවා නම් ඒ දුක වළක්වා ගන්න පුළුවන් ගයක් හදලා රස්සාවක් කරලා ඒ ටික. ඒ රූප බලන්න නැති වුනහම ඇති වෙන දුක නැති කරගන්න පුළුවන් වගේ. නමුත් දරුවා නැතිවීමෙන් එන දුක, දේපොළ වස්තු විනාශ වීමෙන් එන දුක, මහලු භවයේ දුක, මරණ දුක කියන දුක නැති කරන්න බෑ. රස්සාව කළා ගෙවල් දොරවල් හදලා බඩගින්න නැති කරන්න බෑ රූප බල්ල වගේ කියන ධර්මතාවයක් තියෙනවා. ඒක හොඳට බලන්න. එතකොට දැන් මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ගාථාවේ යථාර්ථය ඉගෙන ගත්තාම ඔන්න ওই විදිහටම ධහම දකිනවා. දැන් උත්තරයකට එනවා අන්තිමට හිත පිරිසිදු කරගත්තාම හරි කොහොම හරි. ඒ කියන්නේ හිත පිරිසිදු කරගත්තොත් දැන් ලෝකෙ තුල ගත්තාම බඩගිනි දුක නැති කරන්න පුළුවන් කෑවොත් විතරයි පිපාසෙ නැති වෙන්නේ. පිපාස දුක නැති කරන්න පුළුවන් බිව්වොත් විතරයි ඒක නැති වෙන්නේ. එතකොට රූප නොබැලීම නිසා ඇති වෙන දුක නැති කරන්න පුළුවන් රූප බැලුවොත් විතරයි කියලා ඒ ඒ දුක නැති කරන්න ඒ හේතුව ඕනේනේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ හිත පිරිසුදු කරගන්නවා කියන තැනදී ඔක්කොම දුක එකක් තුලින් නැති වෙනවා. මෙතන තියෙන ඊගාවානිසංශය තමයි රූප නොලැබීමේ දුකත් බඩගින දුකත් කියන දෙකම මිදෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක ලෝකෙ තුල නැහැ. හැම දෙයක්ම හැම දුකක්ම එකකින් නැති කරන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන වෙන වෙනම ඕනේ නැහැ. ඔක්කොම දුක නැති වෙනවා. ඒකයි මෙතන තියෙන ආශ්චර්යය ඒ නිසා මේ හේතු ටික ඇති නොවන විදිහට හිත පිරිසුදු කරගන්න හිත පිරිසුදු කරගන්න එකේ නීවරණයන් දුරු කළ හිත පිරිසුදු කරගන්න එකට තියෙනවා කමඨහන් 40. සම 40 කමඨහන් කියලා කියනවා. දස කසින දස ආනුසති දස ආසුබ සතර ආරුප්‍ය එතකොට සතර අපමෙය ධර්ම කියලා මේ වගේ 10ක් තියෙනවා. එතකොට මේ කමඨාන් 40න් ඕනම එකක් වඩලා සමත භාවනාවක් වඩන්න පුළුවන්. සමත කියලා කියන්නේ හිත එක්තැන් කරන, තැම්පත් කරන, නැතර කරන ගතියට. විසුරුණු දෙයක් සංසිඳවන ගතියට. රණ්ඩුවක් වුණොත් අපි කියන්නේ සමත මණ්ඩලයකට යනවා කියලා. ඒ වගේ හිත තැම්පත් කරන ගතියට කියනවා සමතය කියලා. ඒ සමත භාවනාවල් ඕන තැනක අද ක්‍රම පෙන්නන ක්‍රම වල වැරද්දක් මම දකින්නේ නැහැ. අපිට ඕනෑම තැනක පොතක් පතක් බලලා චිත්ත සමතයක් ඇති කරගන්න හැටි දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ ගැන මම වැඩි විස්තර කරන්නට යන්නේ නැහැ. විදර්ශනා කරලා අනුශය ධර්ම දුරු කරගන්න ඕනේ. ඒ ගැන පොඩ්ඩක් මම විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අනුශය ධර්ම දුරු කරගන්න විදර්ශනා කරන්න ඕනේ. මේ විදර්ශනා කරනවා කියන කාරණා ඒ කියන්නේ අනුශේ ධර්ම දුරු කරන්න පුළුවන් අනුශේ දුරු වෙන්නේ මේ ලෝකෝත්තර ධර්මයක් ගැන තියෙන නුවණකටමයි ලෝකෙ තුල නුවණකින් කවදාත් අනුශේ ධර්ම දුරු කරන්න බෑ සෝවාන් සකදාගාමී අනාගාමී ආර්යත් කියන මාර්ග සිත් වලින් තමයි මාර්ග ඥාණයෙන් තමයි අනුශේ හිඳින්න තියෙන්නේ අනුශේ අතහැරෙන්න තියෙන්නේ බුද්ධෝත්පාද කාලෙක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාම ඒ ධර්මය ඇහිීමෙන්මයි අනුශය දුරු කරන්න පුළුවන්. ඒට මෙහා ලෝකෙ තුල කෙලෙස් නැති කරන්න පුළුවන්. නීවරණ ධර්ම දුරු කරගන්න පුළුවන්. අනුශය දුරු කරගන්නවා කියන එකක් නැහැ. එතකොට අනුශය ධර්මෙම දුරු වෙනා මේ විදර්ශනා කළොත්. එහෙනම් දැන් අපි ටිකක් ඉගෙන ගමු විදර්ශනා කරන හැටි. විදර්ශනා කියලා කියන්නේ සංස්කෘත භාෂාවෙන් ඒකටම කියනවා විපස්සනා කියලා. විපස්සනා විදර්ශනා කියලා කියන්නේ විශිෂ්ට දැකීමක් විශේෂ දැකීමක් කියලා කියනවා. කුමකට වඩා විශේෂද? කුමකට වඩා විශිෂ්ටද? සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා ඔගොල්ලෝ මට දොස් කියයිද නැහැ මං අමුතු ක්‍රමයකට විදර්ශනා භාවනාව කියලා දෙන්න හදනවා කියලා මම අමුතු ක්‍රමයකට නෙමෙයි අපිට අමුතු වෙයි නමුත් හොඳට බලන්න කෝකද ඇත්ත කියන එක මම මේ පෙළදහමට අනුව මතක් කරන මේ ටික විදර්ශනා කියලා කියන්නේ විපස්සනා කියලා කියන්නේ විශේෂ දැක්මක් කුමකට වඩා විශේෂද සාමාන්‍ය ලෝකයේ දකින්නට වඩා විශේෂණයක් දැන් අපි විදර්ශනා කරන්න ඉස්සෙල්ලා සාමාන්‍ය ලෝකයාගේ දැක්ම වෙනද අපි හිටපු අපි ලෝකේ දකින්න හැටි ටිකක් බලමු මේ ඇහි යමක් බලන්න ගියොත් ඇහින් යමක් බැලුවොත් අපිට පේන්නේ මේ ඉදිරියෙන් තියෙන දේ පේනවා පේන දේ ඉදිරියෙන් මට පේන දේයි තියෙන්නේ තියෙන දේයි පේන්නේ කියලා නේද අපි දකින්නේ තේරෙනවද ඇහෙන් යමක් දකිනකොට ඇහැට දකින දේ ගැන අපි දකින්නේ කොහොමද මේ ඉදිරියෙන් ඉන්න අයයි පේන්නේ මට පේන අය ඉන්නවා කියලා නේද සද්දයක් ඇහුනොත් ඇහෙන සද්දේ තියෙනවා තියෙන සද්දේ ඇහෙනවා කියන මට්ටමක තමයි සාමාන්‍ය ලෝකයාගේ දැක්ම. දැකීම ඔය මට්ටමේම තියාගෙන දැන් විදර්ශනා කරන කෙනත් ඉදිරියෙන් ඉන්න අයයි පේන්නේ පේන අයයි ඉන්නේ කියලා දැක්කොත් එයාගේ දැකීම විශේෂණයක් වෙලාද? දැන් මේ පෙනෙන මට්ටම එක නෙමෙයිද කියලා බලන්න. අපි අද විදර්ශනාව කියලා ඉගෙනගෙන ඉන්නේ ලෝකයා දකින මට්ටම තියෙනවනේ ඉදිරියෙන් තියෙන දේ පෙනෙන්නේ පෙනෙන දේ තියෙන්නේ කියලා ලෝකයායේ දකින මට්ටමටම දැකලා දකින දේ ඇතුළදී මේ පෙනෙන දේ අනිත්‍යයිනේ පෙනෙන දේ දුකයිනේ පෙනෙන දේ අනාත්මයිනේ කියලා හිතනවා. ඔය විදර්ශනාවද්ද විශිෂ්ට මානසිකාරයක්ද? පෙනෙන දේට ටිකක් විශේෂණකින් හිතනවා වෙන්න පුළුවන්. ඒක මම පිළිගන්නවා. නමුත් බුදුහාමුදුරුව බුදුරජාණන් වහන්සේ විදර්ශනා කියලා කිව්වේ පෙනෙන දේම ඇහෙන දේ දැනෙන දේ දිට්ටි සුත මුත විඤ්ඤාත කියන මේ වරඹේ තියෙන දර්ශනයම වෙනස් වෙන්න ඕනේ මේ වරඹය දකින ක්‍රමයම වෙනස් වෙන්න ඕනේ ඉදිරියෙන් තියෙන දේ පේන්නේ පේන දේ තියෙන්නේ කියන මට්ටමේ නම් ලෝකය දකින්නේ අපිත් ඒ මට්ටමේම නම් දකින්නේ. ඉතින් අපි විදර්ශනා කරනවා නම් ලෝකයාත් විදර්ශනා කරනවා ලෝකයා විදර්ශනා කරනවා නම් අපිත් විදර්ශනා කරනවා වෙනවා. එතකොට පේන දෙයට ලෝකේ කෙනා රාගදේශ ඇති වෙන විදිහට හිතනවා. අපි රාගදේශ අඩු වෙන විදිහට හිතනවා. නමුත් දෙන්නම හිතලා තියෙන පේන දෙයට. දර්ශනය එකයි, මානසිකාර්ය වෙනස්. ඒකෙන් අපිට පුඤ්ඤාභි සංකාරයක් ගොඩ නැගෙනවා, අනිත් කෙනාට අපුඤ්ඤාභි සංකාරයක් ගොඩ නැගෙනවා. දෙකම කර්ම. මොකද ලෝකයේ ඇතුළේ නිසා. නමුත් දර්ශනය විශිෂ්ට වුණොත් විදර්ශනාව හරියට වැඩුණොත් මාර්ගසිත උපදීවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ විදර්ශනා ඥානයේ තියෙන ලෝකෝත්තර මාර්ගයේ කෙලවර කොටම මාර්ගසිත උපන්නොත් ඵලසිත උපදීවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ හරියට විදර්ශනා කළොත් නිව මාර්ගඵල ලැබෙනවා නිවන් දකින්නවා කියන එකට ප්‍රාර්ථනා ඕනේ දන්නේවත් නැති වෙන්න පුළුවන්. නමුත් නිවන් දකින්නම. ඇයි මේ අද විදර්ශනා කළාට එහෙම වෙන්නේ නැත්තේ? මං ඕකට පොඩි උපමාවක් කියන්න මම කියන දේ තේරෙන්නේ නැති ඕගලන්ට. නමුත් මං ඔතෙන්දි මතක් කරන්නේ අද අපි විදර්ශනා කරනවා නෙමෙයි කියලා මම කියන්නේ. අද මේ විදර්ශනා කරනවා කියලා කරන එක වැරදි. විදර්ශනාව නම් මේ ලෝකයාගේ දැක්ම ඉක්මවා යන්න ඕනේ. ලෝකයාගේ දැක්ම කියන්නේ මොකද්ද? ඉදිරියෙන් යමක් පේනකොට තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියලා විදර්ශනා නුවණට එන්න ඕනේ. පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියලා නුවණ අනිපතර වෙනස් වෙන්න ඕනේ. ඔකට මම උපමාවක් කියන්නේ මිරිඟුව දකින්නේ මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පේනවා. දැන් තිරිසංගත සතෙක් බැලුවොත් මුයෙක් වගේ දෙයක් එයා හිතාගෙන ඉන්නේ ජලය වගේ පේන දෙයයි බාහිර තියෙන්නේ බාහිර තියෙන දෙයයි මේ පේන්නේ පේන දෙයි තියෙන්නේ තියෙන දේ පේන්නේ කියලයි තිරසංගත සතා හිතාගෙන ඉන්නේ. ඒ හින්දා වතුර පිපාසයකුත් ඇති වෙනකොට වතුර වගේ පෙනෙනකොට පේන දේ තියෙනකොට දුවන්නේ නැතුව ඉන්නේ දුවනවා දුවනවා ඒ අරමුණම අපි විදර්ශනා නුවණකින් දකින නිසා අපි දන්නේ විදර්ශනාව කියලා විශිෂ්ට නුවණකින් අපි දකිනවා ටිකක් අපි ඇත්ත දකිනවා මොකද්ද වතුර වගේ පෙවුනට පේන දේ තියෙනවා නෙමෙයි තියෙන්නේ මිරිඟුව පේන්නේ වතුර වගේ අපි විදර්ශනා තිරසංගත සතා දකින්නේ පේන දෙමයි තියෙන්නේ. තියෙන දෙමයි පේන්නේ කියලා. නමුත් ඒ අරමුණ ගැන විශේෂ දැක්මක් අපිට තියෙනවා මිරිඟුව තියෙන තැනක මිරිඟුව කියන්නේ නලියන ස්වභාවය නුවණින් දකිනවා. මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා. පෙනෙන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේන්නේ නැහැ කියලා අපි විශේෂයකින් දකින නිසා පිපාසයකුත් ඇති වෙනවා වතුර වගේත් පේනවා පෙවුනට පේන දේ තියෙනවා නෙමෙයි තියෙන්නේ මිරිඟුව කියන නුවණ නිසා අපි දුවන්නේ විදර්ශනාවේ ස්වභාවය තමයි තණ්හාව හික්මවලා යන්න බෑ ඇත්ත ඇති ඇති දකිනවා දැන් හොඳට බලන්න දර්ශනය සමානයි කියන්නේ මිරිඟුව පේනකොට තිරසංගත සතාට වගේ පේන දේ තියෙනවා තියෙන දෙයි පේන්නේ කියලා තිරසංගත සතා හිතුවා වගේ මිරිඟුව නිසා ජලය වගේ පේනවා පේන දේ තියෙන්නේ තියෙන දේ පේන්නේ කියලා අපිත් රැවටිලා පේන දේ තුල අනේ මේ වතුර ද අනිත්‍යයිනේ දැන් බාහිර මිරිඟුව නිසා වතුර වගේ පේන්නේ අපිට කියලා දන්නේ පේන දේ තියෙනවා කියලා හිතාගෙන තිරසංගත සතා වගේ පේන දේ තියෙනවා කියලා රැවටිලා තියෙන දේ තුල අනේ ඉතින් මේ පේන බවත් අනිත්‍යයිනේ. මේ වතුරත් අනිත්‍යයිනේ. වතුරට උනත් තණ්හා කළොත් දුක එනවනේ. වතුරට උනත් තණ්හා කරන්න ඕනේ නැහැ කියලා හිතුවොත් හොඳ මනසිකාරයක් තමයි. නමුත් වෙන්න ඕනේ ටික වෙලා නැද්ද? අවිද්‍යාව යට නෙමෙයිද මේ තියෙන්නේ? ඇයි මිරිඟුව නිසා ජලය වගේ පෙනෙද්දි පෙනෙන දේ තියනවා කියලා රැවටිලා ඇති බව තුල නැති බව බලනවා නෙමෙයිද මේ? ඒ සිද්ධියම වෙලා කියලා මම කියන්නේ මේ අරමුණේදී. තිරිසංගත සතාට මිරිඟුව පෙනෙන තැනක තියෙන තැනක ජලය වගේ හිතට පෙනෙද්දී ජලය වගේ පෙනෙද්දී එයාට විදර්ශනා නුවණ නැහැ එයාට නුවණ නැහැ තිරසංගත සත්තුන්ට ප්‍රඥාව යෙදෙන්නේ නැහැ ඒ හින්දා ඇත්ත ඇති හැටි දකින්නේ නැහැ මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා කියලා දකින්නේ නැහැ එයා හිතාගෙන ඉන්නේ පෙනෙන දේ තමයි බාහිර තියෙන තියෙන දේ තමයි පේන්නේ කියලා. එහෙම තියෙන හින්දා එයා දුවනවා. හොඳට දකින්ද ඒ මට්ටමට දැක්කොත් අපි දුවනවා. අපි දුවන්නේ නැත්තේ එයාට පේන මට්ටමේ පෙනෙන දේ පවතින දෙයින් වෙන්ව කළා දකින්ද පවතින දේ පේන දෙයින් වෙන් කළා දකින්ද නුවණින් බලපු නිසායි අපි මිදුනේ. එතකොට විදර්ශනා කියන නුවණ එහෙම වෙන්න ඕනේ. පෙනෙන දේ, පවතින දේ වෙලා පවතින දේ පෙනෙන දේ වෙලා අනිත්‍ය බැලුවට විදර්ශනා වුන්නේ ඒ කියන්නේ තිරිසංගත සතාට පෙනෙන මට්ටමටම ජලය තියෙනවා කියන මට්ටමක දැක්මක් ඇතුව ඒ පෙනෙන දේ අනිත්‍යයි දුකයි කියලා හිතුවට හරියන්නේ මොකද මිරිඟුව නිසා ජලය වගේ පෙනෙනකොට පෙනෙන දේ තියනවා කියලා මිරිඟුවේ වතුර හොයාගෙන දුවන මුවත් පෙනෙන දේ තියනවා කියලා ඇත්ත වෙලා පෙනෙන දේ ගන්න අත දාන අපිත් අතර වෙනසක් නැහැ කියලා ඕගොල්ලෝ දන්නවද? ඉදිරියෙන් පේන දේ තියනවා කියලා වතුර බොණ්ඩ මුවා තිරසංගත සතත් මේ ඉදිරියෙන් පේන දේ අල්ලන්න අත දාන අපිත් අතර වෙනසක් නැහැ කියලා ඕගලන්ට තේරෙන්නේ නැහනේ. විදර්ශ දැන් අද අනිත්‍ය බලන ක්‍රමයට ওই දෝෂය අහුවේද ඕක හික්මේද කියලා බලන්න. මොකද පේන දේ අල්ලන්න යනවා කියනකොට එයා දන්නවා චක්කු විඥානයේ විඤ්ඤය වෙන දේ කාය විඥානයේනුත් විඤ්ඤය වෙන්න පුළුවන් කියන වැරද්දක් ඔය තියෙන්නේ. පේන දේ අල්ලනවා කියලා කියන්නේ පේන්නේ ඇහැට නම් චක්කු විඥානයට නම් අහුවෙන්නේ කාය විඥානයට නම් පේන දේ අල්ලන්න පුළුවන් කියලා කියන්නේ. චක්කු විඥානේ විඤ්ඤය වෙන රූපය කාය විඥානිනුත් විඤ්ඤය වෙන්න පුළුවන් කියන ඇත්තක් තියෙන. විපල්ලාසයක් තියෙන්නේ. විදර්ශනා නුවණක් එහෙම විපල්ලාසයක් තියෙන තැනක අනිත්‍ය කියලා බැලුවා කියලා මිදෙන්නේ අපි. ඒ නිසා මට මතක් කරන්න තියෙන්නේ විදර්ශනා කියනකොට හොඳට තේරුම් කරගන්න ඕනේ සාමාන්‍ය ලෝකයා දකිනවට වඩා විශේෂයෙන් දකින්න. විශේෂයෙන් හිතන්න නෙමෙයි මං කියන්නේ. පෙනෙන දේ භාවනා කරන කෙනාටත් නැති කෙනාටත් සමාන වෙලා ඒ පෙනෙන දේ ඇතුලේ අනිත්‍යයි කියලා හිතුවට ඒක විදර්ශනා වුණා වෙන්නේ විදර්ශනා කියන්නේ පෙනෙනවා කියන සිද්ධිය පේන්න ඕනේ. ඇහෙනවා කියන සිද්ධිය පෙනෙන්න ඕනේ. කෙනෙකුට යමක් පෙනෙනවා කියන සිද්ධිය නොපෙනෙන කමයි ඒක බැඳෙන්න හේතුව. යමක් ඇහෙනකොට ඇහෙනවා කියන සිද්ධිය උනේ කොහොමද කියනක නොපෙනුන කමයි යා ඇහෙන එකේ බැඳෙන්න හේතුව. ඇ පෙනෙන එකේ හැමම gedi පිටින් තිබලා ඒක අනිත්‍ය බැලුවා කියලා. පෙනෙන දේ තුල ඇලෙන්න බැඳෙන්න නැතු ඉන්න බෑ. ඒ නිසා විදර්ශනාව කියලා කියන්නේ හැම වෙලාවෙම ලෝකයාගේ දැක්ම ඉක්මවා යන්න ඕන ලෝකෙට පෙනෙන්නේ ඉදිරියෙන් තියෙන දේ පේනවා නම් පේන දේ තියෙන්නේ තියෙන දේ පේන්නේ කියලා දකිනවා නම් විදර්ශනා කරන යෝගියාට පේන්න ඕනේ පවතින්නේ ධාතුව පඨවි ආපෝ තේජෝ වායෝ මේ ධාතු වශයෙන් කලාප වශයෙන් පවතින්නේ පේන්නේ මෙහෙම හැඩතලයක් මෙහෙම වර්ණ සටහනක් පේන දේ ධාතුව නෙමෙයි ධාතුව පේන දේ නෙමෙයි මේ දෙක වෙන් වෙන්න ඕනේ වතුරක ඡායාවක් වැටලා තිබුණොත් ඇහෙන් බැලුවොත් ඒක පෙනෙයි. ඡායාව පේන්න පුළුවන්. තියෙන්නේ වතුර, පේන්නේ රූපේ. පේන දේ තියෙනව නෙමෙයි, පේන දේ අල්ලන්න අත දාන්න අත දැමුවොත් වතුරේ අත හැපිලා හිටීමේසක පේන දේ අහුවෙන්නේ නැහැ. ඒ ඇත්තමයි මේ යෝගියට හම්බ වෙන්න ඕනේ. තියෙන්නේ පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව. පේන්නේ වර්ණ සටහනක් හිතට. පේන දේ අල්ලන්න කියලා ගියොත් ඕගොල්ලෝ අත හැපිලා හිටි මහ භූතේ. පේන දේ අහුවෙන්නේ නැහැ. එහෙනම් යෝගියට නුවණ එන්න ඕනේ පේන දේ අල්ලන්න බෑ කියන නුවණ එන්න ඕනේ. එහෙම ආවොත් තමයි දිත්තේ දිත්තමත්තම් කියන්නේ. ඕගලන්ට පේන්න ඕනේ වතුරට වැටිලා තියෙන ඡායාව දකින්න පුළුවන්. ඇහෙන් බලන්න බැරි නෑ පුළුවන්. එහෙ ඉඳන් මෙහෙට පේනවා. නමුත් මෙහි කවදාවත් ඉන්න නෙමෙයි අල්ලන්න බෑ. පේන දේ අල්ලන්න අත දැම්මොත් අහුවෙන්නේ අල්ලන්න බෑ. පෙනීම පෙනීමක් විතරමයි කියන එක එන්න ඕනේ. පෙනීම පෙනීමක් විතරමයි කියන නුවණ එන්න නම් පෙනෙන දේ නෙමෙයි පවතින්නේ පවතින්නේ වතුරයි එහෙම තියෙන තැනක මෙහෙම පේනවා. පෙවුනට තියෙන්නේ මේ දෙයි කියලා පවතින දේ සහ පෙනෙන දේ දෙකක් කියලා වෙන් වෙන්න ඕනේ. මිරිඟුව වගේ. එහෙම වුණොත් තමයි විදර්ශනා නුවණ වැඩෙන්නේ විදර්ශනා කරන්නේ එහෙම වුණොත් තමයි දිත්තේ දිත්තමත් වෙන්නේ. ඕගොල්ලෝ වතුරට වැටිලා තියෙන ඡායාව දිහා බලනවා මෙහෙම රූපයක් තියෙනවා කියලා. ඒ රූපේ පිරිසින් දකින්න මේක අනිත්‍යයි කිය කියා හිටියත් මේ රූපය අල්ලන්න පුළුවන් කියන තැනකින් ඉන්නවනම් මොනතරම් වැරදිද? විදර්ශනා වෙලාද? නැහැ. වතුරට වැටුනහම වතුර මත පතිත වෙලා තියෙන වර්ණ රූපය අල්ලන්න බැයි නම් අල්ලන්න ගියොත් වතුර අත හැපිලා හිටින්නේ වතුරේ නම් තේරුම් කරගන්න මේද පටවි ධාතුව මත පතිත වෙලා තියෙන වර්ණ රූපියත් එහෙමම තමයි අල්ලන්න බෑ අල්ලන්න ගියොත් අත හැපිලා හිටී පටවි ධාතුවේ කයට ගැටෙන්නේ මොකද්ද පොට්ටබ්බ ධාතුවනේ පොට්ටබ්බේ පොඩ්ඩප්පායතනේ හැදිලා තියෙන්නේ මොකෙන්ද? පඨවි තේජෝ වායෝ කියන ධර්මතා වලින්. එහෙනම් අහුුනේ පෙනෙන එකද? නෑ. විදර්ශනා කළා නම් ওই දෝෂේ අහුවෙන්න ඕනේ. ඕගොල්ලෝ මාර්ගඵල නොලබෙ ඉන්න බෑ. සම්බුද්ධ ජයන්ති සමරන මොහොතේදී විදර්ශනාවට අලුත් අර්ථකතනයක්. අලුත් අර්ථකතනයක් නෙමෙයි යථාර්ථය මේ. නමුත් අද අපි විදර්ශනා කරනවා කියලා හිතන්නේ. මං කැමති මේ තර්ක කරන්නේ නමුත් මේ කාරණාව සාධාරණ මනසකින් කතා කරන්න බලන්න. එතකොට පෙනෙන දේ සමාන වෙලා විදර්ශනා කරනවා කියලා. පෙනෙන දේ දැකීම සමාන වෙලා ඒ සමාන දැකීමක් තුල අනිත්‍ය බැලුවට වෙන්න තියෙන දේ බැඳෙන්න ඕනේ තැන අපි බැඳිලා තියෙනවා. එහෙම හරියන්නේ නැහැ. ඒ කියන්නේ තිරසංගත සතාට පෙනෙන ජලය වගේ දේම අපිට පෙනිලා ඒ පෙනීම සමාන වෙලා අපි පෙනෙන දේ අනිත්‍යයි කියලා හිතුවට හරියන්නේ එහෙනම් එයාට පේන මට්ටමේ මිදෙන විදිහට මම බලන්න ඕනේ. ඒ වගේ ලෝකයට පෙනෙන දේ සමානව පෙනිලා ඒ තුල අනිත්‍යයි කියලා බැලුවට හරියන්නේ නැහැ. මගේ දැක්ම විශේෂ දැක්ම තුලින් ලෝකයාගේ මිදෙන්න ඕනේ. ලෝකයාගේ දැක්මේ මිදෙන්න ඕනේ. ලෝකෙ තුල ඉන්න වෙන්න ඉන්න පුළුවන් ලෝකෙට එකතු නැතුව කියලා බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ. ලෝකෙ තුලම ඉන්නවා ලෝකෙට එකතු නැහැ ලෝකයාගේ මිදිලා. ලෝකෙට වඩා විශේෂ වෙලා. අන්න ඒ වගේ දර්ශනයක් තියෙනවා. අන්න ඒ විදිහට විදර්ශනා කළොත් ඒ විදර්ශනා නුවණින් පුළුවන් අනුශේධ ධර්ම දුරු කරන්න. මොකද මේ විදර්ශනා ඥානෙ හරියට වැඩුවොත් මාර්ගඥාන උපදිනවා, පළඥාන උපදිනවා කියන මෙන්න මේ ක්ලේශ අනුශේධ දුරු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ජරා මරණ දුක සහේතුකව දැකපු නිසායි ඒ දුක නැති කරන්න පුළුවන් හිත පිරිසුදු කරගත්තාම කියලා දන්න නිසායි බුදුරජාණන් වහන්සේලා අනුශාසනා කරන අවවාද කරන්නේ සචිත්ත පරියෝ දෆනං කියලා හිත පිරිසුදු කරගන්න කියලා. ඉතින් මේ සම්මා සම්බුද්ධත්වයට බුදුරජාණන් වහන්සේ 2600කට පෙර වර්ෂපත් වුණා කියලා කිව්වේ ඔන්න ඔය හේතුඵල ධහම ගැන නුවණ තිබුණා නුවණ ඇති කරගත්තා ඒ නුවණ තිබුණු නිසා නුවණ ඇති කරගත්ත නිසාමයි සබ්බපාපස් අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං කියලා දේශනා කළේ ඒ දේශනාව අපි අපේ ජීවිතය කරගත්තොත් අමිහිරි හේතු අයින් කළා අමිහිරි විපාක නැති කරන්න පුළුවන්. මිහිරි හේතු හදාගෙන මිහිරි සැප විඳින්න පුළුවන්. හිත පිරිසුදු කරගත්තොත් මිහිරි හේතු නැතිවීමෙන් එන දුකක් දිනන ඒකද නැති කළා. නිදුක් බවම ලබන්න පුළුවන්. අමිහිරි භවෙන්ද මිහිරි භව නැතිවීමෙන්ද එන නිදුක් භවයේ පණිවිඩයයි බුදුරජාණන් වහන්සේ වර්ෂ 2600කට ඉස්සෙල්ලා ලෝකේ පහළ වෙලා මේ ලෝක සත්‍යයට ගෙනත් දුන්නේ බුදුරජාණන් වහන්සේ අනුස්මරණය කරමින් ඒ නිදුක් භවයේ පණිවිඩය නැවතත් ලෝකයට ලබා දෙමින් මගේ දේශනාව අවසන් කරනවා කවුරු හරි කෙනෙක් දුක ලැබීමේ දුක නැති කරලා නිදුක් බව සැප නොමැති වීමෙන් දුකටපත් වෙලා වෙනවනම් ඒක නැති කළා ලබන නිදුක් බවත් දුකේ ලැබීම සහ සැපේ නොලැබීම කියන දෙකෙන්ම මිදලා ලබන නිදුක් බව කැමති වෙනවනම් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාර්ගයක් දහමක් ඒ මාර්ගයේ දහම තාම විවෘතයි නිර්මලයි ඒ මාර්ගය ලබාගෙන මේ ජීවිතේම තම තමන්ගේ නිවීම මිදීම හදාගන්න ඒ සඳහා මේ දේශනාව හැමතෙම හේතු උපනිශ්‍රය වේවා කියන අදහසක් ඇති කරගන්න ඕනේ